මුවන් පැලැස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලැස්ස ගුවන් විදුලියට රචනා කරන්නේ කලාසූරි මුදලි නායක සෝමරත්න පරණ වෙද ගෙදර තනියම ඉන්නකොට මගේ හිතට නොයෙකුත් දේවල් මතුවෙනවා. ඇයි මම මෙහෙම තනි වෙලා ඉන්නේ? මා එක ඉස්කෝලේ ගිය ගෑනු පිරිමි හුඟ දෙනෙක් විවාහ වෙලා දරු සම්පත් ලබාගෙන බොහොම සන්තෝෂෙන් ඉන්නවා. ඒත් මම තාමත් ගෙදරන නාකි වෙනවා. මට ඇයි මෙහෙම වුනේ? මං හිතන්නේ මට එක දරුවෙක් හරි ඉන්නවනම් මේ පාළුව තනිකම ඉරුවෙලිය දකින අන්ධකාරය වගේ වේවි. හේත් කෝ මට ඒ වාසනාව ලබා ගන්න මගේ අප්පච්චිද දෙන්නේ නෑනේ. අප්පච්චි කීයට ගියත් මට නාමෙල් එක පෙළවාසියක් කරගන්න ඉඩ දෙන්නේ නෑ. අප්පච්චිගේ නොකමැත්ත හින්දා නාමිරුත් මාව කසාද බැඳගන්න කැමති නෑ. ඒ වුණාට නාමිල්ට උමනාන මා එක්ක විවාහ වෙලා හොඳ දරු පවුලක් හදාගෙන යහතින් ඉන්න බැරි නෑ. නමුත් නාමිල් හැම තිස්සෙම මේ ප්‍රශ්නේ යටගාගෙන ඔය නිකන් ජීවත් වෙනවා. මං හිතන්නේ මගේ රූප ලස්සනේ දැන් මැකි මැකි යනවා. ඒ හින්දා වෙන්තති නාමෙල් ඉස්සර වගේ දැන් මට ආදරයක් පෙන්වන්න නැත්තේ. මොකද මං කරන්නේ? මටත් පුළුවන් අර කොයිනි වගේ කොණ්ඩේ රැලි ගන්නගෙන ඇයි බෑම කළු කරගෙන තොල් දෙක නෙළුම් මල් පෙති වගේ පාට කරගෙන කම්මුල් දෙකම රතු පාට උලාගෙන කන් දෙකට අරුමෝසම් තෝඩු එල්ලගෙන සිල්ක් හැටකින් උඩුකය වහගෙන හොඳට සෙන් පවුඩර් මූණේ උලාගෙන ලස්සන සාරියකින් සැරසිලා ඉන්න. එතකොට බාගදා නාමල්ගේ හිත මාදියාට ඇදිලෙයි. එච්චරයි මට ඕනේ. එතකොට අප්පච්චි කොච්චර තරහ වුණත් මගේ බලාපොරොත්තුට තැනක් ලැබෙයි. හිතම මං වෙනස් වෙලා බලනවා. ආහා ඒ බුලාන්ති බුලාන්ති. ඒ මමයි. හ්ම්. නාමෙල් ඔකෝ මේ නාමෙල්. නාමෙල් තාමත් ආවේ නෑ සී. හ්ම්. එයාට මොනවා වෙලාද මන් දන්නේ. එන්ට එන්ටම එයා ගෙදර එන එක පරක්කු කරනවා. හ්ම් වැඩ බහුල වුණාම එහෙම වෙනවා ඇති බිසෝ. තමන් කරන රැකියාව රැකගන්නට පංගුවක් උදවිය ඒ નિયમિત වැඩ ඉවර කරලා මිසක් පුටුවේ නැගිටින්නේ නැහැ. ඒකයි. අනේ මන් දන්නේ සී. මට දැන් මේ ජීවිතේ නීරස වේගෙන එන්නේ. නාමල් ගැන මගේ විශ්වාසය අඩු වෙගෙන යනවා. ඕහෝ. ඒක නම් එච්චර හොඳ කියමනක් නෙවෙයි බිසෝ. නාමල් බොහොම හොඳ උගත් තැම්පත් මිනිසෙක්. නොබිනා ජීවිතය ගත කරන්නේ නැති අවංක මිනිහෙක්. දැන් එනවා ඇති. සිය දන්නේ නෑ මගේ හිතේ පැසෙන වේදනාව ගැන. නෑ මොකක් හරි කිව්වද නෑ මුකුත් නෑ සී නාමල් ගැන සීය ඔය කියාපු හොඳ ගතිගුණේ දැන් දැන් අඩු වෙගෙන යනවා කියලායි මට හිතෙන්නේ. ඉතින් හේතුව මොකද්ද මේ හැම වෙන්න? හේතුව දන්නවනම් නාමල් මෙලහකටත් මෙහි යන්න ගිහින්. මොනවා? ඇයි එහෙම සැක සහිත දේවල් මේ මේ හිත ඇතුලේ තියාගෙන චිත්තක ඉඩවිඳින්නේ? කතා බහ කරලා ඒවා නිර්වුල් කරගන්නේ නැතුව ඈ එහෙම නේ කරගන්න ඕන? හ්ම් ඔහම ඉඳ ටිකක් මං එන්නකල්. ඒත් මං කොහොමද ඒක සීයට කියන්නේ? සීයා හැමතිස්සෙම නාමල්ගේ පැත්තටමයි ඇදලා කතා කරන්නේ. මගේ හිතේ පෑවෙන වේදනාව, පාළුව තනිකම, මදි පුංචිකම. මගේ අප්පච්චි දන්නෙත් නෑ, අම්මා දන්නෙත් නෑ. නාවෙල්ට තේරෙන්නෙත් නෑ. වෙන මොකොත් නෙවෙයි මගේ හිතේ දැන් පෑවන්නේ. නාමෙල් මට හැබෑවටම ආදරේද නැද්ද කියන එකයි. <clears throat> ඕ නාමෙල් ආවද බිසෝ? මොන පිස්සුද සී? දැන් බලන්න වෙලාව කීයද කියලා. මේ රෑ අර වල්ලලි යන පාර දිගේ බයිසිකලයක නැගලා ඒක පැදගෙන එනක කොච්චර භයානකද? හ්ම් ඒක නම් අවදානම් තමයි. නමුත් නාමෙල් දන්නවා මේ මේ එ නපුරු වනමුරුගේ කාවතුගේ බේරිලා එන හැටි. ඒ වුණාට අර සෙන් පවුඩර් සුවඳ විලවුන් ගහගෙන ආයිත්තම් වෙලා නාමෙල් ඩැහැගන්ට බලාගෙන ඉන්න. මට ඇහුනේ නෑ ඔය බිසෝ කියාපු දේවල්. බය වෙන්න කාර්යයක් නෑ. ඒ ළමයා දැන් ළඟම එනවා ඇති. එන්ට ඉඩ දෙන්නේ නැතුව වශී කරගෙන ඇති. ඒකයි හේතුව. ඒත් ඒ හේතුව මේ සීයට නෙවෙයි කිසිම කෙනෙකුට කියන්න මට කොහෙත්ම බෑ. මේ අහුණා බැබිසෝ. හ්ම්. ඔය ළමයා බය වෙන්න එපා. හ්ම්. නාමෙල් දැන් මෙලාකට මේ මේ ළඟ එනවා ඇති. නාමෙල් හොඳට දන්නවා අලින්ගෙන් කුටි වලසුන්ගෙන් එතකොට සර්පයින්ගෙන් බේරිලා එන හැටි. ඊයා දන්නේ නැහැ. අර සෙන් පවුඩර් පියරු ගාගත්ත කකුල් දෙකේ සර්පයන් ගැන. හේ උන් හුඟ දෙනෙක් ඇති. නමුත් මට සැක අර කොයිනි කියන බඩ ගන්න හැපින්නි ගැනයි. නාමිල් බයිසිකල් එක පැදගෙන මෙහෙ එන්නේ ඒ හැපින්නිගේ ගේ ඉස්සරහමයි. ඉතින් කවුද දන්නේ කොයිනි නාමෙල්ව ගේ ඇතුළට ගෙන්නගෙන ඒකගේ රූප ලස්සනේටයි සුවඳ ಜಾති වලටයි වශී කරගෙන නාමෙල්ව නටනවද කියන්නේ. හ්ම්. ඔහේ එහෙම සැකයක් පැන්න නැගිලාද දැන්. හ්ම්. නුමුත් බිසෝ මං හිතන්නේ නෑ නාමෙල් වගේ හොඳ සිහි බුද්ධිය තියෙන දරුවෙක්. හ්ම්. ඒ වගේ දෙයකට හිත යොදවයි කියලා. එහෙමනම් ඇයි දැන් දැන් මාගෙන වැඩි තැකීමක් නැතුව මේ ඉන්න තැනට එන්න පරක්කු වෙන්නේ? ආහා ඒ පරක්කු වීම විතරද ඔය සැකෙට හේතුව? හ්ම් නෑ. තවත් සැක හිතන දේවල් තියෙනවා. හ්ම්. කියමුකෝ බලන්න ඒවයින් එකක් දෙකක් හරි. හ්ම්. ඒත් මං කොහොමද ඒව 100ට කියන්නේ? ආවිසෝ අනිත් සැක හිතන කාරණාවල් මොනවද? මේ මේ මේ කියන්ට බැරි දේවල් නම් නොකියන එක හොඳයි. නමුත් මන් දන්නවා නාමල් කවුද කියන්නේ. කල්පනා කරලා කියන්ටකෝ බලන්න. මම මේ බුරම්පියට කැම ටික දීලා ඉනකල්. හේයන්හි කියන්ටත් බෑ. නොකිය හිටියොත් තත්ත්වය තව දුරටත් නරක වෙයි. එතකොට මගේ හිතේ රජ කරන පාළුව තනිකම් කාලකන්නිකම් තවත් තවත් ඉහළට නැගිලා අර සිරිමලි වගේ නැත්නම් ඩිංගිරි මැනිකා වගේ මටත් දිවිනහ ගන්න හිතේ. අනියත් මම මොකද කරන්නේ? මට ඔය කොයිනි ගැන නොකියත් බෑ. කීවොත් ඒක මොන අතකට හැරෙයිද දන්නේ නැහැ. නමුත් මම මේ සීයට අද ඒ ගැන ටිකක් හරි කියනවා. හැබැයි මාද මොකද මේ නාමේ ලෙන්ඩ මෙච්චරම පරක්කු වෙන්නේ? මගේ බඩේ ගින්දරපත් වෙනවා. නාමල් මේ රෑ වෙනකල් ගෙදර එන්නේ නැතිකොට. මට බය බිසෝ ඔය බයිසිකලේ පැදගෙන මේ කැලෑ අඩිපාරේ ඉනකොට නපුරු වනමුර්ගයෙකුගෙන්වත් කරදරයක් වුණාද කියලා. මට බය මේ කැලෑඩි පාරට එන්න කලින් අර තාරපාරායිනේ අන්තිමට තියෙන ගේන කොයිනි ගැන. කොයිනි නාමෙල්ව. නෑ නෑ නෑ පිසෝ නෑ. මේ අපේ නාමෙල් එහෙම නොබිනා දෙයක් කරන කෙනෙක් නෙවෙයි කියලා මං කිව්වනව. තේරුණා නේද ඒක? මට තේරෙනවා. හ්ම්. ඒත් හරි හරි හරි දැන් අපි මේ සැක සංකාව ඇති කරපු කාරණාව නිකම් ප්‍රශ්නයක් කියලා හිතාගෙන ඒක හකදාම් වෙන මොනවා හරි තියෙනවද මේ මේ මේ නාමයේ හැසිරීම වෙනසක් කාර්ය ඒකනේ මගේ හිතට කනගාටු දැන් නාමෙල් එදා හිටිය නාමෙල්ට වඩා වෙනස් කියලායි මට හිතෙන්නේ හරි හරි එම හිතන්ට තියෙන වැදගත් සාකයක් එහෙම තියෙනවද? එකක් දෙකක් නෙවෙයි තියෙන්නේ සීයේ. මොනවා? හරි හරි. ඉතින් එයින් එකක් මට කියන්නකෝ බිසෝ බලන්න. පංගුවක් දාට නාමෙල් එක මං කොහේ ගියත් එයා බලන්නේ මගේ දිහා නෙවෙයි. ඈ? අර වයිවාරණ ඇඳුම් ඇඳගෙන කොණ්ඩවලට කම්බි කූරු අඟර දඟර බලලු නැත්තම් කොණ්ඩේ බොකුටු කරගත්ත අය දිහා මිසක් මගේ දිහා නෙමෙයි. <laughs> එහෙම බලනවා ඇත්තේ ආදරේට නෙවෙයි බිසෝ. <laughs> පංගුවක් තරුණියෝ තමන්ගේ ස්වභාවික රූප ලාවන්‍ය කොච්චර දුරට විකෘති කරගෙනද කියලා දැනගන්න නිසා <laughs> ආ ආන්න ආන්න බලලා බුදෙන්නවා. <laughs> මං හිතන්නේ ඇවිල්ලා කියලා. කොයිකටත් මාත් අද ඉඳලම වෙනස් වෙලා බලන්න ඕනේ. ආ. මොකෝලා මෙල්ලද රැවුනේ ගෙදර එන්න? මහා වැඩ ගොඩක් තිබුණා කරන්න. හ්ම්. මං කැමති නෑ අදට තියෙන වැඩ හෙටට කල් දාන්න. ඒ හින්දා කියන්නේ හරි හරි හරි. ඒක බොහොම හොඳයි නාමල්. බොහොම හොඳයි. අදට තියෙන දේ අමාරුවෙන් හරි අදම කරන එකයි නුවණට උරු. මේ මේ මාත් ඔය වයසේදී එහෙමයි වැඩ කෙරුවේ. ඉගෙන ගත්තෙත් එහෙමයි. <laughs> මං එහෙම නොකරන්ත <laughs> අද මං කොහෙද ඉඳ තිබුණේ? මේ සීයේ. මොකවද බිසුවගේ සද්දයක් නැත්තේ? ගෙදර නැද්ද? මේ මේ ටිකකට කලින් මෙතන බලාගෙන හිටියා. නාමල් පරක්කු වෙන්නේ ඇයි කියලා වෙන්න ඇති. මේකේ වැඩේ නාමෙල් ඔය බයිසිකලේ පැදගෙන යන්නේන පාර හොඳ පාරක් නෙවෙයි. පැත්තකින් වල්ලලි පාදට එනවා. එතකොට කුල්ලු හරක් එනවා. වලසු පාරහරා යනවා. <laughs> ඒ විතරක් <laughs> ඒකම මේ මේ නයි පොළොංගුත් පාරහරා බඩ ගන්නවනේ රැට. මන් දන්නෝ උන්ගෙන් බීරලා ගෙදරින්ට තියෙන්නේ. ඒ උනාට නාමෙල් මේ මුවන් පැලැස්සේ හැම සතෙක් සර්පෙක් විතරක් නෙවෙයි. අල්ලි කොටි වලාස්සු කුළුහරක් ඔයාදී හැම සතෙකුගේම ඉව බව උන් හැසිරෙන වෙලාවල් දැනගෙන හිටිය වෙදිකාරයා කියන මිනිහා කීපතරේ මැරෙන්න ගියා උන්ගෙන් පහර කාගෙන ආ ඒ හැම වාරයකම කවුද මිනිහා බේරාගත්තේ? හ්ම්? බෙදසිය ඇරෙන්න වෙන කවුද? ඒ හින්දා මම මේ රෑ බෝ වෙලා යන්නේක් ගැන මට බයක් නෑ සීයා ඉන්නකල්. හ්ම්. සීයා බිසෝටයි මටයි කරන උදව් උපකාර අනන්තයි. ඒ සේරටම හරියන්ට අපි දෙන්නම සීයාව කොච්චර වයස වුණත් රැක බලා ගන්නවා. හ්ම්. ඒක බොහොම හොඳ කලගුණ සැලකීමක් නාමේ. හ්ම්. කොහොමද බිසෝ ඇයි එළියට ආවේ නැත්තේ තාමත්? හ්ම්. බිසෝ බිසෝ කොහෙද ඉන්නේ මේ ඔයාගේ කාමරේද? ඇයි දැන්ද මාව මතක් වුනේ? දැන් කීයද වෙලාව? සෑබෝ වෙනව දැනෙන්නේ නැතුව ඇති අමුතු අමුතු උදවියයි අමුතු අමුතු කතා කරන්නේ ඔය දොරවල් වහගෙන. ආ වැඩක් නැහැ. දැන් මම මොනවා කීවත්. මොනවා? මේක හරි පුදුම කතාවක් නේ. ඔයා දන්නේ නෑ අද මට කරන්න තිබ්බ වැඩ කන්දරාව. කොච්චර හරි ඒවා ඉවරන කල්ම gederena කල්පනාවක් මගේ හිතට දැනුන්නේ නෑ ඔන්න. මං හිතුවා. ඇයි ඉතින් gederට වඩා අපූරු ලස්සන මිහිරි කටහඬක් තියෙන කෙනෙකුගේ දර්ශනය වගේම වාහනේ වෙන සුවඳ විලවුන් සුගන්ධය. මේ මේ බිසෝ. කරුණාකරලා මේ දොර ඇරලා එළියට ඇවිත් මට කියන්න කියන දේක්. මං දැක්ක දෙයට වඩා නොදැක්ක දෙයක් ඇති. නමුත් මට බෑ සේරම දැන් කියන්න. මං දන්නවා මට වඩා ඔයාට හිතට කවදින දේවල් තියෙනවා කියලා. ඒ ඒ ඒ ඇති ඒ ඇති. ඔයා මහා ලොකු සිත් වේදනාවකින් පෙළනවා කියලා මට හිතෙන්නේ. ඈ? කාටද හිත වේදනාව? මටද? නැත්තම් ඔය කියන නාමල් සෑහසද? ඈ? නාමල් සෑර් කිව්වෝ? මෙහි වෙන කවුරුවත් මට නාමල් සෑර් කියන්නේ නැහැ නේ. කොයිනියරෙක්ද? ඈ? ඒත් කොයිනගේ මගේ තියෙන සම්බන්ධේ මොකද්ද? අනේ මේක නම් ලොකුම වැරදි හැඟීමක්. කවුරු හරි වැරදි කියලාමක් කියලා වගේ. ආ කටබොරු කියතත් දිවැත්ත කියනවලු. කොහොමද කොයිනිගේ නම මෙතෙන්ට සම්බන්ධ වුනේ සෑර්? මේ මේ කොයිනි මාව දැක්ක තැනදී මට සෑර් කියලායි කතා කරන්නේ. ඒ ඉස්කෝලේ ඉගෙන ගන්නට ගිය කාලේ ඉඳලම මේ ඒ ළමයා මට එහෙමයි කතා කරුවේ ඉතින්. ඇයි තින් බිසෝමැණික ඒක වැරද්දක්ද? එපා මට බිසෝමැණික කියන්න. මම නිකන් එහෙමනම් මටත් නාමල් සෑර් බෑර් කියන්න ඕනේ නැහැ කොහෙත්ම. මාත් නිකම්ම නිකන් මිනිස්සෙක්. <clears throat> දෙන්නගේ බාර සාකච්ඡාවක් වගේ නේද? හ්ම්. <laughs> මං ඒකට බාධා කරන එක හොඳ නෑ නේද නාමේ <laughs> කිසිම බාධාවක් නෑ සීයේ මේ සීයා මෙතනින් වාඩි වෙන්නකෝ මේ බිසෝ දොර අරගෙන එළියට එනකල් මම මේ බලන් ඉන්නවා මේ මේ සංජුවෙන්ට නම් එපා මොනවා කීවත් බංගුවක් බබලා තුදවියගේ හිත හරියට <laughs> ඒවා මන් දැන් කියන එක හරි නෑ නේද <laughs> අර දැක්කා නේද හ්ම් කෑම මේසේ දිහා. නාමෙලෙන කල් කෑමක් පියා පියාගෙන බලන් ඉන්න හැටි ඔය. ඔව් සී. එයාගේ ඒ හොඳ ගතිගුණ මන් දන්නවා. නමුත් ඉඳලා හිටලා මං හීනෙන්වත් නොහිතපු දෙයක් ගැන මේ සැක පහල කරගෙන මට ඇනුම්පද කියනවා. අන්න ඒකට මං කැමති නෑ සීයේ. බිසෝ බිසෝ ඔයා වැටුණද? බිසෝ මොකද්ද ඒ සද්දය? ඔයා වැටුණද? මේ වැටිලා ඉන්න වැටිල්ල මද දැන් ආයෙත් වැටෙන්න තැනක් නැහැ. මේ නාබෙල් මොකුත් කියන්න එපා. හොඳද? නොකිය ඉන්නේ කොහොමද මගේ හිත රිද්දනකොට? ආන්න එතකොට තමයි නාමෙල් ඔය ඉවසීම කියන මන්ත්‍රේ ජප කරන්න කියන්නේ. මාත් ඔය වගේ තරුණ වයසේදී ඔය වගේ දේවල් වලට අනන්තවත් මුණ බෑවා. හ්ම්. ඒ කියන්නේ සීයා විවාහපත් වෙන්න කලින්ද ඊට පස්සේද? ඒ දෙපැත්තේදීම හරි හරි මං ඒවා ගැන පස්සේ කියන්නම්කෝ. දැන් මේ බඩගිනි වෙලා ඉන්න වෙලාවේ අපි අර බෙදලා හදලා තියෙන කෑම ටික කනකල් නිස්සබ්ද වෙමු. අපි එතකල් hina වෙලා ඉඳිමු. <laughs> හොඳමයි හොඳමයි සීයේ. මම බොහොම හොඳින් කතා කරලා බලන්න. මේ බිසෝ බිසෝ ඇයි ඔය අද මේ එළියට එන්නේ නැත්තේ? මේ 100ට හොඳටම බඩගිනි වෙලා ඉන්නේ. බිසෝ <laughs> නෑ නෑ මට නෙවෙයි කෑම පිළිගන්නන්න තියෙන්නේ. මේ මේ අනිත්තන අතට ඔව්. <laughs> මට වැරදුනා. අනේ මට සමාවෙන්න සීයේ. ඒ ඇති ඒ ඇති. මේ දැන් කරුණා කරලා ওই දොර ඇරගෙන එළියට එන්න. මේ සීයට බඩගිනි වෙලා ඉන්නේ. මං දන්නවා කාටද බඩගිනි වැඩි කියන්නේ. ඇයි දැන් ওই බයිසිකලේ පැදගෙන කැලෑවට එන්න කලින් අර ගෙවල් පේලිය අන්තිමට තියෙන බෙරෙක් වහපු ගේ ළඟින් එනකොට අනේ අපේ නාමල් සර්ට බඩගිනි ඇති නේද කියලා හෙවෙන්නේ නැද්ද කවුරු හරි? රූප සුන්දරියා. මොනවා මොනවා මොනවද මේ කියන්නේ? වසන්ත නාමෙලි වසන්ත. මං කිව්වා නේද? හා හා හා හොඳමයි සීයේ. ඇයි කතා නැති ගුරුතුමනි? මේ සීයේ. මෙයා මේ අර පරණ වෛරයක් එකේ පෑවනවා කොයිනි කියන ඒ කාලේ මගේ ශිෂ්‍යාවක් පටලවාගෙන මේක මං හීනෙන්වත් හිතුවේ නැද්දයක් සිහි <laughs> නොසිතූ දේ වෙනවා එතකොට සිතන පතන දේ බොහෝ විට සිද්ධ වෙන්නේ නැහැ. ඒක තමයි නාමෙල් අර අචින්ති තම්පි භවති චින්ති තම්පි විනාශති කියලා කිව්වේ. ඒ කියන්නේ නොසිතූ දේ සිද්ධ වෙන්න පුළුවන්. හිතන පතන බලාපොරොත්තු වෙන දේ සිද්ධ නොවෙන්නත් පුළුවන්. හ්ම්. ඒ මතක නැද්ද වගේ? <laughs> මතක් වෙන්නේ මේ වාගේ අමලියක් වුණාම විතරයි සී. ඒ ඇති ඇති. මේ සමාව භජනය කරන්ට. හ්ම්. ඊවසන්ට. තේරුණානේ? ඔව් තේරුණා සී. ඒ වුණත් බිසෝ මේ කාමරේ දොර ජනේල වාදන මොකද්ද මේ කරන්ට යන නාඩගම? ඈ? මේ බිසෝ බිසෝ පින් සිද්ධ වෙයි මේ දොර ඇරලා එළියට එන්න. ඈ? ඔහොම ඉන්න තව ටිකක්. දැන් පටන් ගන්නවා නවීන විද්‍යාත්මක කතාවක් හරි අලුතින් සොයාගත්තු විද්‍යාත්මක දෙයක් ගැන හරි නැතිනම් මේ මේ බලන්ට ඉතින් අපි මේ බඩගින්නේ වේලනවා මෙතන. බිසෝ නැතුව අපට කණ්ඩක් බෑ. බිසෝ එළියට එන්නෙත් නෑ. මොකද්ද අපි කරන්නේ සීහි? තරහ මරහ යටතට ගෙන සාන්තව ඉවසාගෙන ඉන්න. බිසෝටම අපි ගැන දුක හිතිලා එළියට එන්නකන්. එච්චර තමයි දැන් අපිට කරන්න තියෙන්නේ. හ්ම්. සියයට දැනෙනවද බොහොම ඉහළ සෙන්සුවලක්. ආව හ්ම්. කවදාවත් බිසෝගේ මේ කාමරේ දිහායින් මේ වගේ සුවඳක් දැනුන්නේ නැහැ. හ්ම්. ඔව් ඔව් ඔව්. මොකක් කාටි මේ මේ අමුතු පිය සුවඳක් දැනෙනවා තමයි මට. නෑ නෑ නෑ පියරු පවුඩර් සුවඳ නෙවෙයි. මේ සුවඳ ඉහළම සුවඳක්. ඔය මේ පැත්තට අර මණිබඩු වෙලඳාවද? <laughs> මං ඉන්නකොට නම් ඒ තොරොම්බල් කාර්යෝ මේ පලාතට එන්නේ නෑ නාමේ. මං එව්වා ගන්නෙ මොකටද? හ්ම්? <laughs> තරුණ කාලේ උනත් නම් ඔය සෑම් පවුඩර් කියන එව්වා කවදාවත්ම ගත්තේ නෑ. මේ බිසෝ කාදියාද මම මෙච්චර කාලයක් බලා හිටියේ ඈ අර බෙලෙක් වහපු ගෙදර ඉන්න සුවච කීකරු ලස්සන ශිෂ්‍යාව මතක නැද්ද එයාගේ නම කොයිනි අනේ මේ යනව යන්න මං කැමති නෑ ඔය වෙස් වලාගෙන අනුන්ව අනුගමනය කරනවට බිසෝ <laughs> මෙම් මේ කේන්තිය කියන සර්පයා මර්ධනය කරගෙන කතා කරන එක නේද හොඳ නාමල් ඒ වුණාට මොකද්ද මේ බිසෝ නටන නාටකම මං හිතුවා ඔයා මට වඩා මේ වගේ ඇඳ පැළඳගත්තු කොයිනි දිහා ආදරෙන් බලනවා කියලා. ඒකයි මං කොයිනි වගේ ඇඳ පැළඳගත්තේ. ඒකයි මම මේ සුවඳ ගෑවේ. මම මේ කල්පනා කරන්නේ අර දිගාමඩුල්ලේ පිස්සු මනමාලයා ඇවිත් ගේට්ටුවෙන් මේ පැත්තට ඒ වගේ සුවඳ විලවුන් දාලා ගියාද කියලායි. <laughs> ඔන්න ඔන්න එනවා. මේ මේ අපි මාතෘකාව වෙනස් කරමු. හරි හරි. මේ සීයේ හැම අවුරුද්දෙම මේ වගේ වැස්සද මෙහාට? සුබ සන්ධාවක් නාමල් සර්. මොනවා? මේ කවුද මේ? මේ අපේ විසෝ නෙවෙයි. ඇයි සර්ට මව මතක නැද්ද සර්? හැමදාම මගේ දිහා බලා හිටිය මතක නැද්ද? අනේ මේ වහාම ওই ඇඳුම් මාරු කරලා සාමාන්‍ය ගමේ කෙල්ලෙක් වගේ ඉන්නවද? නැත්තම් මම පිට වෙලා ආයෙත් කවදාවත් මේ පැත්ත බලන්නේ නැතුව යන්න දෙන්න. එපා එපා. එපා යන්න. මට බෑ ඔයා නැතුව ජීවත් වෙන්න. අනේ මට සමාවෙන්න දාමේ. එහෙනම් මේ මොහොතේම ඔය විචුරණ ගලවනවා. තේරුණාද? ඔය මූණේ ගාගෙන ඉන්න තෛලම සෝදනවා. ඔය S2 තිබ්බ ස්වභාවික පෙනුම ගන්නට S පියාට වල ගාපු කළු පාට ගලවනවා. ওই තොල් දෙකේ ওই මූණේ ඇඟේ ඇඳුමලයි ගාගෙන ඉන්න සැන්ස් හොඳ සේරම හක් කරගෙන. හ්ම්. ඉක්මනට. නැත්නම් මං ගියා. තාමේ එපා යන්න. මං කොයිනිගෙ වෙස් ගන්නෑ මීට පස්සේ. නෑ. එහෙනම් මං නවතිනවා. හැබැයි අපේ වෙදසීයා ඉස්සරහදී මේ බිසෝ සහතික වෙන්න ඕන. ඊට පස්සේ ඔය තවත් කෙනෙක් වගේ ඉන්න වෙස්වලා ගන්න නැහැ කියලා. ආන්න ඒක බොහොම හොඳ එකක් මේ අපේ තරුණ තරුණියන් හැම කෙනෙකුටම. හ්ම්. මොකද්ද කියන්නේ? ආබිසෝ? සම්පූර්ණ වෙනවා. ආ. අද මුවන් පැලස්සේ රංගපෑම් උලපනේ ගුණසේකර රත්නා ලාල්නී ජයකොඩි සහ රෝහණ සිරිවර්ධන නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල් කලාසූරි මුදල් නායක සෝමරත්නයන් ගුවන් විදුලියට රචනා කරන මුවන් පැලස නන්දා ජයමාන්නගේ නිෂ්පාදනය